නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. හොඳ අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න හතක් ලැබිලා තියෙනවා. කමටහන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව මා ඊයේ සක්මනට පිවිසුනේ සිත කයට අරගෙන ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමිනි. පාදවල යටිපතුලේ ස්පර්ශයට සිත යොමු කරමින් සිටින විට වැලිකැට කිහිපයක්ම කකුලේ ඇනීමෙන් වේදනාවක් ඇති වූ බව දැනුණද එය මෙනෙහි නොකරම සක්මනේ යෙදුණෙමි. ඉන්පසු වම් පායට තද බවක් දැනුණු අතර දකුණු පායට සැහැල්ලු බවක් දැනුනි. තවදුරටත් සක්මනේ යෙදෙන විට පා දෙකටම සමානව තද ගතිය, සැහැල්ලු ගතිය දැනුනි. ඒවා ගැන මෙනෙහි නොකර ඒවා ගැන මෙනෙහි නොකර සක්මන් කර අතර සක්මන පිළිබඳ අවබෝධයක් නැතුව ගියාසේය. පසුව ටික වේලාවක් වාඩි වී සිට නැවතත් සක්මනේ යෙදුණෙමි. අද දින සක්මන් කරන විට කුරුළු ශබ්ද සිත වෙනස් වෙනත් ශබ්ද ඇසුනද සක්මනට සිත යොමු කර වූ නිසා සිත විසිරුනේ නැත. ඉන්පසු මා සක්මන නිමා කොට පර්යංකයට පැමිණීමි. පර්යංකය සක්මනේ පිහිට වූ සිත සමගින් පර්යංක භාවනාවට ඉඳගතිමි. ඉන්පසු ආනාපානා සති භාවනාවට හිත යොමු කළෙමි. නාසයෙන් ගන්නා හුස්ම උදරය කරා පැමිණ අපසු උගර දිගේ පැමිණ නාසයෙන් පිටවෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. පසුව හුස්ම උණුසුම් බව තේරුම් ගත්ෙමි. හුස්ම ගන්නා ආකාරයත් පිටවෙන ආකාරයත් මා පැයක පමණ වේලාවක් හොඳින් බලා සිටියෙමි. වේලාව ගත වෙන බවක් මාහට නොදෙනුනි. සමහර අවස්ථාවලදී අපහැදිලි රූප මා ඉදිරිපිට දිස්සුවත් මා ඒවා ගැන සිත යොමු නොකොට හුස්ම දිහා පමණක් බලා සිටියෙමි. ස්වාමීන් වහන්සේ මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙසක් පතමි. හරි. විශේෂ ඒ කියන්නේ මුකුත් සකස් යුතු තැනක් නැහැ. කළා තිනවා හොඳයි. සංඥා මොනමන හරි ආවනම් ඒ කියන්නේ විවිධාකාර රූප පෙනුණා නම් ඒවා එහෙම මගහැරලා දාන්න. ඒ කියන්නේ ඒවා ඔස්සේ යන්න එපා. කෙලින්ම අපිට දිගටම ආනාපාන සතියත් එක්කම යන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන් සකස් යුතු දෙයක් නැහැ. මේක සෑහෙන දුරට ඉතින් බහුලීකృత වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින් සතිය පිහිටව ගන්නවා. සතිය පිහිටව ගත්තට පස්සේ තමයි මේකේ අපිට තියෙන සියුම් සියුම් වෙනස්කම් තේරෙන්න ගන්න. තව ටිකක් ඔක දියුණු කරගන්න පුළුවන්. අපිට මුලින් ආස්වාසේ හසු වෙන්නේ ටිකක් මැද ප්‍රදේශය. නිකන් රළු ප්‍රදේශයක් පමණයි. මේ ආස්වාසයක් ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒ සියුම්ම පටන් ගන්නා හරියත් මට පුළුවන් ද සතියට හසු කරගන්න කියලා පොඩ්ඩක් තව ටිකක් මේක දිහා සමීප වෙලා බලන්න උත්සාහත් වෙන්න. එතකොට අර මුලදී ආස්වාසයට ආස්වාසයේ හම්බුණාට වඩා තොරතුරු ටිකක් හඳුනා ගන්න පුළුවන්. ඊටාම සියුම්ව පටන් ගැනීමක් ඊළඟට ටිකක් ඒ දැනීම වර්ධනය වීමක් ඊළඟට ඒ දැනීම ක්‍රමානුකූලව අඩු අඩු වෙලා ගිහිල්ලා නොදැනී යාමක්. ඊළඟට ඊළඟ ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය පටන් ගැනීමක් ඒ දැනීම වර්ධනය වීමක් ඊළඟට දැනීම අඩු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නොදැනී යාමක් නොපෙනී යාමක්. ඉතින් මේ විදිහට තව ටිකක් අර හුස්ම රැල්ල දිහා සමීපව බලන්න පටන් ගත්තාම අන්න අපේ හිත තවදුරටත් ඒකේ নিমগ্ন වීමක් හොඳට සමීප වීමක් සිද්ධ වෙනවා. තව තව හිත සමාධිමත් වෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහත් වෙන්න මේ කළා තියෙන හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කීප වාරයක් නිස්සරණ සේනාසනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ යෝගියෙක්මි. මේ වන විට මා ලබා ඇති අත්දැකීම් මෙසේ දක්වමි. සක්මන් භාවනාව ආරම්භයේදී සක්මනේහි ආනිසංස සිහි කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ගමනින් නැවදීමි. වම දකුණ වශයෙන් මෙනෙහි කරමින්ද, পায় උසවනවා, තබනවා වශයෙන් මෙනෙහි කරමින්ද, পায় උසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් මෙනෙහි කරමින්ද එක් ක්‍රියාවක් මළුවතුව දෙපසට වාර 3-4ක් බැවින් සක්මන් කරමි. විනාඩි 10ක් 15ක් පමණ ඉසේ සක්මන් කළ පසු පාදයේ බිම තබනවත් සමගම පොළවේ ගැටෙන ආකාරයන් පළමුව විලුඹද ඊළඟට පාදයේ පෙර කොටසද ඊළඟට ඇඟිලි වශයෙන් නිරීක්ෂණය කෙලිමි. ඊළඟට ඇඟිලි පෙතිස පොළවට තදවන බවත් ඒ සමග අනිත් පාය පොළවෙන් එසවෙන බවත් නිරීක්ෂණය කෙලිමි. නිරීක්ෂණ කළදී পায় බිම තැමීමේදී পায়ට දැනෙන කර්කශ ගතිය පඨවි ධාතු ගැටීම් වශයෙන්ද වර්ෂා දිනට පසු දින දැනුණු තෙත ගතිය ආපෝ ධාතු වශයෙන්ද අවව වැටුණු තැන්වල පැවති මද උණුසුම් ගතිය තේජෝ ධාතුව වශයෙන්ද නිරීක්ෂණය කෙලෙමි. පය තබන අවස්ථාවලදී අත් දකින රළු කර්කශ අපහසුතාවය පය බිම තැබීමේ හේතුවෙන් ඇතිව ඵලය බවත් නිරීක්ෂණය කෙලෙමි. පය නැවත එසවීමේදී එම අපහසුතාවය ඊළඟ පියවර තබන තෙක් නැතිවන බැවින් පය බිම තැබීම හේතුවෙන් හටගත් අපහසුතාවය නම් ඵලය පය එසවීමේදී හේතුව නැතිවන බැවින් ඵලයද නැති වූ බව නිරීක්ෂණය කළෙමි. සක්මනෙහි තුන්වන සහ හතරවන අවස්ථාවේදී එනම් ඔසවනවා, තබනවා සහ ඔසවනවා ගෙන යනවා, තබනවා පය එසවීමට සිතක් ඇති වුණා. පය එසෙව්වා වශයෙන්ද පය තැබීමට සිතක් ඇති වුණා. පය තිබ්බා වශයෙන්ද මෙනෙහි කරමි. මේ ක්‍රියාවේදී පය එසවීමට හා තැබීමට පහළ වූ සිත් දෙක පය එසවීමත් තැබීමත් සමග නැතිව යන හැටි නිරීක්ෂණය කළෙමි. මෙම ක්‍රියාවේදී සිතක් පහළ ක්‍රියාව සිතක් පහළ ක්‍රියාව යන ක්‍රියාවන් අතර කාලය ඊටා කෙටි බැවින් හුදෙක්ම මෙනෙහි කිරීමට පමණක් සීමා කිරීමට සිටුවේ. එහෙත් එහි අඩුම අඩුවක් ඇති බවක් නිරීක්ෂණය නොකළෙමි. මා ලැබූ අත්දැකීම්. ඉහත කරුණ වලට අමතරව තනි වූ සක්මන් මළුවකදී වඩා හොඳින් හා ඉක්මනින් භාවනාව සාර්ථක වන හේයින් ඒ සඳහා වැඩි කැමැත්තක් පැන නැගුණි. එකම මළුවක නිතිපතා සක්මන් කිරීම නිසා පහසුවෙන් භාවනාවට සිත ආකර්ෂණය වන බවට හැඟීමක් මා තුළ ඇතිවිය. පසුගිය දින කිහිපය තුලදී ක්‍රමයෙන් සිත පිට යාම අවම වීම අද්දුටුවෙමි. සක්මන් මළුවේ ගත කරන කාලය පිළිබඳව තැකීමක් නොපවතී. තනි වූ ස්ථානයකදී සක්මන සාර්ථක වේයයි හැඟීමක් ආරම්භයේදීම දැනේ. ටික වේලාවක් සක්මන් කළ පසු සක්මනේ ඒ ඒ අවස්ථාවලදී කළදී සිතාමතා කරන්නක් නොව ඉබේම සිදුවන්නක් බව වැටහි. සියලු ක්‍රියාවන් මිමිනීමකින් පවා නොකර හුදේ හුදෙක් මනසින්ම සිදු කෙරෙන බව නිරීක්ෂණය කළෙමි. ආරම්භක අවස්ථාවට වඩා වැඩි කාලයක් තුන්වන සහ හතරවන අවස්ථාවලට අවශ්‍ය වේ. ඉදිරි කටයුතු දෙය පිළිබඳ උපදෙස් පතමි. නෑ කළා දින හොඳටම හොඳයි. ඒ කියන්නේ පරිසම්පාද පැත්තකට පොඩ්ඩක් මේ ගිහිල්ලා තිනවා. ඒකත් හොඳයි. ඉතින් අපිට ටික ටික ওই වගේ හේතු හේතුඵල සම්බන්ධය වැටහෙනවා නම් ඒක નિરાයාසයෙන් තේරෙන්න ගන්නවා නම් ඒ කියන්නේ හොඳට ප්‍රඥා පැත්තක් අවදි වෙනවා. ඒ වගේමයි මේ පැත්තට හිත යොමු කරන එකත් වැදගත්. මොකද අපි අර ඔහේ යන්නම් වාලේ යනවා වෙනුවට මේ පොඩ්ඩක් මෙතන මේ හේතුඵල සම්බන්ධයක් තියෙනවාය. ස්පර්ශයක් නිසා යොන්න මේ වේදනාවක් දැනීමක් හටගන්නේ. ඊළඟට ඒ හටගත්ත වේදනාවත් මේ ස්පර්ශය නැති නිසා නැතිවීම තුලින් නැති වෙලා යනවාය. කියන එක අපිට කියන්නේ ක්‍රමානුකූලව වැටහෙනවා නම් ඒ තරමටම හොඳයි. ඉතින් ඒ ඇත්තම ඔය මේ පස්සපච්චා වේදනා කියන ඒ යුගලය අපිට පටිසමුපාදය හඳුන ගන්න තියෙන ඊටාම පහසු තැනක්. විශේෂයෙන්ම භවනාවේදී ඔය ඒ ඒ යුගලය තමයි හුඟක් යෝගීන්ට පහසු වෙන්නේ මේ පටිසමුපාදයට හොඳට බැස ගන්න. කියන්නේ පටිසමුපාද මූලධර්මයේ හොඳින් වටහා ගන්න තියෙන හොඳම සම්දිස්ථානයක් තමයි එතන. ඉතින් ඒක සක්මන් භාවනාදිත් කරන්න පුළුවන්, ආනාපාන සතියදිත් කරන්න පුළුවන්. වේදනානුපස්සනාවේදීත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සතියේදී දැන් මේකෙදි සක්මන් භාවනාව ගැන කියලා කියවිලා තිනවා. ආනාපාන සතියේදීත් ඔය වගේම ස්වභාවයක් තියෙන්නේ. හුස්ම අපිට නාසිකාග්‍රේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීමත් එක්ක තමයි අපි තේරුම් ගන්නේ ආ මේ අවස්ථාවේදී ඔන්න උණුසුමක් තියෙනවා. මේ අවස්ථාවේදී ඔන්න සිසිලසක් තියෙනවා. ඉතින් එතන අර වේදනාවක ස්වરૂපය දැනගන්නා ගතිය එතකොට පහළ වෙලා තියෙනවා. ඒ වගේම අපිටම ස්පර්ශයක් සිද්ධුනේ නැත්නම් එතකොට මේක දැනගන්න හැකියාවකුත් නැහැ. ඉතින් මේ වගේ අය පස්සපච්චා වේදනා කියන ඒ ස්වභාවය ඊටාම පහසුවේ මේ භවනාදී හඳුනා ගන්න. ඊට අමතරව මම හිතනවා කළා තිනවා මේ මේ කියලා තියෙන විස්තර මම හිතනවා ඒ වෙලාවේදී දැක ගන්නවා මිසක් අපිට මොකක්වත් ඒ වචනයක්වත් කියන්න යන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ පටවි ධාතුවේ මේ තියෙන ආපෝ ධාතුවේ කියලා වචනේවත් අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඒ ස්වභාවයත් එක්ක බොහොම සංසුම් මනසින් බලාගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම ටික ටික ටික ටික නිකම් දිග හැරෙන්න ගන්නවා. සැඟ වෙලා තියෙච්ච දෙයක් හොඳට නිකම් විවෘත වුණා වගේ දේවල් දිග හැරෙන්න ගන්නවා. කළා තියෙන හොඳයි දිගටම කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වූ දෙවැනි අවස්ථාවයි. වසරක පමණ කාලයක් සක්මන් භාවනාව පමණක් කළෙමි. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විට පාදයට සින්දු ගතියක් හා සිසිලසක් දැනේ. ලනුපැදුරේදී රළු ගතියක් දැනේ. සක්මනේදී වම් කකුල ගෙනියනවා, තබනවා, ඉන්පසු දකුණු කකුල ගෙනියනවා, තබනවා යයි සතියෙන් නැවිද්දෙමි. ටික වේලාවකින් නිදිමත ඇතිවේ. තව දුරටත් සක්මනේ යෙදීමේදී කය උණුසුම් විය. සක්මන් කිරීමේදී සිත විසුරුනි. එම අවස්ථාවල සිත අරමුණට ගතිමි. ස්වාමීන් වහන්ස එම භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔව්. සක්මනේදී අර මම හිතනවා දැනටමත් හුඟක් දෙනකොට වැටහිලා ඇති අපේ සක්මන හරහා හිත එකඟ වෙනකොට පොඩ්ඩක් ඒක නිකන් හැංගෙන්නේ පොඩක් නිකන් නිදිමතට ගියා වගේ. එහෙම නැත්නම් ඇස් නිකන් අඳුර වුණා වගේ, ඇස් පිය වුණා වගේ දෙයක්. හාත්පසනේ අඳුර වුණා වගේ දෙයක් තමයි හුඟක් වෙලාට අත්දකින්නේ හිත සමාධිමත් වීම. මොකද සක්මනේදී හොඳට අපි එළියේ පහළේ ඇස්තරගෙන සක්මන් කරනවා. හිත ටික ටික සමාධි වෙන්න සමාධි වෙන්න අර වගේ තිබිච්ච ගතිය ආලෝක ස්වභාවය වෙනකොට නිකන් අඳුර වීමක් වගේ වෙන්න පටන් ගන්නවා. පොඩි නිදිමර ගතියක් වගේ වෙන්න පටන් ගන්නවා. එතකොට තමන් තවදුරටත් සක්මනේ යෙදෙනවා කියන එක ඒ තරම්ම සුදුසු නෑ. තේරුමක් නෑ. මොකද එතකොට අපි වීරය අධික වෙලා හිත විසිරෙන්න ගන්නවා. ඊට වඩා කරන්න තියෙන්නේ මේ දැන් හිතේ සමාධි ගතිය සමාධි ලක්ෂණේ දියුණු වෙනවා. ඒකට උපකාරයක් වශයෙන් තමන් එක්ක හිට ගන්න පුළුවන් එතන. හිටගෙන එහෙම්ම අපිට ආනාපාන සතිය නම් වඩන්නේ පොඩ්ඩක් ආනාපාන සතිය වුණත් වඩන්න පුළුවන්. පිම්බීම හැකිලිම නම් වඩන්නේ ඒක වඩන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපි කරන පුරුදු භාවනාව පොඩ්ඩක් හිටගෙන වුණත් කරන්න පුළුවන්. ඊට එහෙම නැත්නම් ආසන්න තැනක නම් තමන් භාවනා කරන්නේ ඉඳගෙන භාවනා කරන්නේ එතනට ගිහිල්ලා භාවනා කරන්නත් පුළුවන්. මොකද අර හැදෙන සමාධි ගතියට සක්මන කියන එක රළු වැඩි. සක්මන කියන ඉරියව්ව ටිකක් වීර ඉරියව්ව, වීර අධික ඉරියව්වක්. ඒකට ඒක චංචල ඉරියව්වක්. ඒකට එතෙන්දී විසිරෙන ගතියකට එන්නේ එන්නේ අර හැදිච්ච සමාධිය ඒ නිසා එතෙන්දී සක්මන නතර කළා එක්ක පරයන්කයට යන්න නැත්නම් හිටගෙනම පොඩක් තවදුරටත් හිත සූක්ෂමව එකඟ වෙන්න මේ ඉඩ දෙන්නයි තියෙන්නේ. පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව ආරම්භයේට ප්‍රථම බුද්ධානුස්සති සහ මෛත්‍රී භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු ආනාපාන සති භාවනාවට සිත යොමු කළෙමි. නාසිකාගත චක්‍රය වෙත සිත යොමු කරගෙන සියුම් හුස්ම රැල්ලක් ඇතුළු වීම හා පිටවීම දෙස බලා සිටියෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල ක්‍රමයෙන් හීන් වී නැති විය. නැවත නාසිකාග්‍රේ වෙත සිත යොමු කරගෙන සිටියෙමි. පසුව ලොකු හුස්මක් ඉහළට ගත්තෙමි. ඒ විට හුස්ම රැල්ල ආරම්භ විය. ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ දිග වශයෙන් හුස්ම රැල්ල වේගෙන් ඉහළට පහළට ගමන් කරන්නට විය. මෙසේ හුස්ම රැලි ඇතිවීම නැතිවීම දෙස බලා සිටියේ. බොහෝ විට ඈනුමකුත් සමග දිග ආශ්වාසය දිග ප්‍රාශ්වාසය ආරම්භ වන අතර හුස්ම ගැනීම වේගයෙන් සිදුවේ. අද දින පෙකණියාවට කැක්කුමක් හටගත්තා. එය කැක්කුමයි කියා මෙනෙහි කළ විට වේදනාව නැතිවිය. පසුව නැවත කැක්කුම හටගෙන පසුව නැතිවිය. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලිම දෙසද සිත යොමු කළෙමි. තවදුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දිගට කරගෙන යන්න ඒ තරම්ම වෙනසක් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට වේදනාව දැනෙන්න පුළුවන්. නමුත් අපි එකපාරටම බලන්න ගියාට ඒ තරම්ම සුදුසු නැහැ. මොකද අපේ ආනාපාන සතියේ තරම්ම හොඳට සකස් වෙලා ඒකේ සමාධි ගතිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නම් තමයි අපි වේදනාව බලන්න යන්න සුදුසු. නැත්නම් අපි වාඩි වෙන ගමන් ඉතින් වේදනාව තියෙන්න පුළුවන්. නැත්නම් ආනාපානේ ටිකක් දුර යනකොට වේදනාව දැනෙන්න පුළුවන්. වඩා හොඳයි ආනාපානෙත් එක්කම තව ටිකක් ඉඳලා හොඳට හුස්ම රැල්ල සංසිඳිලා ඒකාග්‍ර වෙලා ඒ ඒකාග්‍රතාවයත් එක්ක අන්න වේදනාව බලන්න යන එක වඩා සුදුසි. එතකොට අන්න වේදනාවේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්නවා. ඒකේ තියෙන සියුම් සියුම් හැඩතල ලක්ෂණ පේන්න ගන්නවා. එතකොට තමයි ඇත්තටම හොඳ වේදනානුපසනාවක් සිද්ධ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ශාරීරිය තුල සිදුවන්නේ කුමක්දයි මනසින් මිමසමින් ධාතු මනසිකාරයේ භාවනාව වඩමි. කලින් මා කලේ කොටස් 32 වෙන වෙනමගෙන ධාතු ලක්ෂණ පිරික්සීමය. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පරිදි ශරීරය තුල සිදුවන දේ දෙසට හිත යොමු කර භාවනා කළමි. ශරීරය තුල වචනෙන් විස්තර නොහැකි තරම් පෙරලියක් මා අත්දකිමි. පෙරේදා රාත්‍රී 9:30ට පමණ නිින්දට ගියේ. මා සුපුරුදු පරිදි දවසේ කළ භාවනාව නිින්දට යන විටද මතක් කරමි. ඒ අනුව ධාතු මනසිකාරයේ මනසිකාර කොට බලා සිටියෙමි. වැල නොකඩී අකණ්ඩව සිදුවන පෙරලිකාර ස්වභාවය පුදුමාකාරයි. මා රාත්‍රී එකමාර පමණ වෙනතුරු නිින්ද නොගියේ. ඒ වෙලාවේ මා ධාතු මනසිකාරය අතහැර දමා මෛත්‍රී භාවනාව වැඩිමි. එවිට නිින්ද ගියේය. සිදුවී සිදු වූ එක් සිදුවීමක්වත් අවසාන දක්වා බලා සිටීමට නොහැකිය. තවත් සිදුවීමක්, ශබ්දයක්, පෙරලෙන ස්වභාවයක් නැතහොත් වේදනාවක් හෝ හටගනී. ඇති වූ සංසිද්ධිය අවසාන වූයේ අනෙක් සිදුවීමකට සිත ගමන් කිරීමෙනි. සිතට මහා අවිවේකී බවකි. හටගත් සිදුවීම කැඩි කැඩි බිඳි බිඳි යාමට පෙර සිත තවත් සිදුවීමකට ගමන් කොට ඒ ගැන සිත යොමයි. ශාරීරී ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වීමේදී සිතෙහි බලපෑම කුමක්දයි කාරුණිකව පහදා දෙනු මැනවි. මේ සිදුවීම් වල ඇතිවීම පැවතීම නැතිවීම බලන්නට කාලයක් ඉඩ නොදීම තව සිද්ධියක් සිදුවේ. මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ යනුවෙන් අවබෝධ වූවා පමණි. දවල් කාලයේ භාවනා කරන විට මේ තරම් ප්‍රකටව ධාතු ලක්ෂණ පිළිඹු නොවේ. සක්මන. නෑ ඇත්තටම ඉතින් අපිට ඕක වැටහෙන්න තමයි අපි මේ ධාතු මනසිකාරය කරන්නේ. කියන අපිට මේකේ තියෙන මේ අපේ පාලනයෙන් තොර ස්වභාවය. මේක කෙලවරක් නැතුව මේ වෙනස් වෙන ගතිය. ඒකටම ආවේනිකව තමයි ඒක සිද්ධ වෙන්නේ. يعني කායික වශයෙන් තියෙන සම්පූර්ණ හතර මහා ධාතු වල ක්‍රියාකාරීත්වයක්. අපි ඕකට තමයි අයිතිවාසිකම් කියාගෙන ඉන්නේ. මේක මගේ කරගෙන ඉන්නේ. නමුත් ඉතින් ඒක දිහා බලන්න ගියාම අපිට තේරෙනවා මේක කිසිසේත්ම මගේ පාලනයෙන් පාලනයට හසු වෙන්නේ නැහැ, නතු වෙන්නේ නැහැ. ඒ වගේමයි හරීම අවිනිශ්චිත භාවයක් මේකේ තියෙන්නේ. ඒ වගේම මේ හට ගන්නා දේවල් කොච්චරලාවක් තියෙනවද, කොයි විදිහට මේක වෙනස් වෙනවද මේ කිසිම දෙයක් ගැන අපිට වැටහීමක් නැහැ. ඒ කියන්නේ අපිට පාලනයක් නැහැ. ටිකක් බැලුවාම ඉතින් හරිය ටිකක් අවිවේකී ගතියක් තමයි තියෙන්නේ. ඒකයි අර මම ඊයේත් එක්කෙනෙකුට කිව්වේ අපි සමත සමාධියක බොහොම ආස්වාද ජනක විදිහට ඉන්නවා වගේ නෙමෙයි විපස්සනාවකට හැරුණාම එතන තියෙන්නේ ටිකක් දුක්ඛ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. දුක් සහගතක වතාවක් තියෙනවා. මොකද අපි බලන්නේ දුකක් දිහා. ඉතින් මේ කය කියන්නේ දුකක්. ඕනම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගත දෙයක් බුදුහාඳුර අර්ථ දක්වන්නේ දුකක් වශයෙන්. අපි මේ දුක තමයි නිරීක්ෂණය කරන්නේ. දුක නිරීක්ෂණය නොකර දුකෙන් හිත මිදෙන්නේ නැහැ. අපි මේ දුක හොඳට වැටහුනොත් තමයි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය වැටහුනොත් පමණයි හිත මේ ටික අත්හැරලා දාන්නේ. අපි මේ ටික කොයිතරම් හිතට හේතු ගැන්නුවත් පොත්පත් වලින් මේ බණ වලින් ඒක හිත අතරින් නැහැ අත්තර වශයෙන්ම. හොඳට හැබැයි මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් හොඳට මේ දෙන් අස්පනා අපිට පෙන්ලා දෙන්න පෙන්ලා දෙන්න හිතටම තේරලා හිත විසින්ම අත්හැරලා දානවා. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් මුලදී ඔය වගේ මේ කාර්කශ ගතියක් තියෙනවා, වියලි ගතියක් තියෙනවා. පීඩා කරන ගතියක් තියෙනවා. හැබැයි දිගට කරගෙන යන්න මේක ඉතින් හැම විදිහ හැමදාම ওই විදිහට නෙමෙයි තියෙන්නේ. ටික ටික ටික හිත හිත හිත මේ දේවල් තේරුම් ගන්න තේරුම් ගන්න හිත විසින්ම මේ සංසිද්ධියෙන් එහාට එහාට එහාට යන ගතියක් තියෙනවා. මේ සිද්ධිය නිකන් ඈතට ඈතට යන ගතියක් තියෙනවා. ඊළඟට අපි මේක දැඩිව ග්‍රහණය කරගෙන බලනවා වෙනුවට ඒ දිහා නිකන් උපේක්ෂා සහගතව අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන ගතියකට එනවා. එතෙක් ඉතින් අපි මේක ටිකක් අපේ සතියට හසුර කරගෙන හොඳට හිර කරගෙන බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලෙදි චුට්ටක් ඉතින් ඔය වගේ පීඩාකාරී ගතියක් එන්න පුළුවන්. ඉතින් අර තිබුණ වගේ මේ ශාන්ත ගතියක් නැහැ. මොකද මේ අපේ අවධානය ලක් වෙලා තියෙන දේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. එයා නිකන් ඉන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ නිසා අපි මේක අපි හිතමු නිදාගන්න වෙලාවදී කරන්න ගියොත් අනිවාර්යෙන් නිින්ද යන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයින්ට ওই ප්‍රශ්නේ හිටිනවා. මොකද අපි හිතමු අපි විශේෂයෙන්ම අවදි කරන්නේ සතිමත් භාවය. සතිමත් භාව අවදි වෙනවා කියන්නේම අවදිමත් බවක් අපේ හිතේ ඇති වෙන්නේ. ඉතින් විපස්සනා වඩන යෝගාවචරයින්ට ඉතින් ඔය නින්දන වෙන ප්‍රශ්නේ කොහොමත් පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඉවසා දලාගෙන යන්නයි තියෙන්නේ. ඔව්. සක්මන් භාවනාව සිත එකඟ වන තුරු ඔසවනවා යවනවා තබනවා යයි සිතමින් කකුල් දෙකට සිත යොමු කර ගමන් කරමි. ඉක්මනින් සිත එකඟ වේ. ඉන්පසු දෙපතුලට දැනෙන ධාතු ලක්ෂණ දක්මින් සක්මන් කරමි. තද බව, රළු බව, බර බව, මුර්ධු බව, සිනිඳු බව, සැහැල්ලු බවද, තෙත් ස්වභාවය, සීතල ගතිය, රත් වීම, වේදනාව ආදී ලක්ෂණද ප්‍රකට විය. වම් පාදයේ ඔසන ඔසවන විට දකුණු පාදයට බර දැනේ. පාදයේ ඉදිරියට යැවීමේදී සැහැල්ලු බව ඉබේටම වගේ පය ඉදිරියට යැවීම වායෝ ධාතුව පිහිට නිසා බව තේරුම් ගියා. පයට දැනුණු තෙත් ස්වභාවය ආපෝ ධාතුව ලෙස දැකීමි. විනාඩි 30ක් පමණ එක දිගටම ගමන් කිරීමේදී පාද යටිපතුල රත් වීමක් මෙන් දැනේ. එය තේජෝ ධාතුව ලෙස හඳුනා ගතිමි. සෑම ධාතු ලක්ෂණයක්ම ඒ ඒ මොහොතේදී ඇති වී පාදයේ වෙනවත් වෙනස් වෙනවත් සමගම නැති වී ගියේය. තව දුරටත් උපදෙස් පතමි. දිගට කරගෙන යන්න. දැන් ගාන්ට මේ මේ පැත්තට වැටලා තිනවා. අර කලින් කර කර හිටියා වගේ කොටස් 32කින් වෙනුවට දැන් ඔන්න ධාතු මනසිකාරයේ සූක්ෂම පැත්තක් අහුවේගෙන යනවා. මේ පැත්ත හොඳට වැටහිලා තිනවා, කෙරලා තිනවා. තව දිගට කරගෙන යන්න. ආයි මොකක්වත් වෙනසක් අවශ්‍ය නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම වසර 5කට පමණ වසර 5කට පෙර පමණ සිට මෙම නිස්සරණ වනයේ උපදේශ පරිදි භාවනා කටයුතු කිරීමේ එදී සිටින අයෙක්මි. ආනාපාන සතිය හා සක්මන මගේ මූලික කමටහන් වේ. අවසන් වර ඔබ වහන්සේගෙන් මට ලැබුණු උපදේශය වූයේ ආනාපාන සතිය වැඩිීමේදී දිගු කාලයක් ඒ වෙනුවෙන් ගත නොකර ඉක්මනින් සතිමත් වීමටත් සක්මනේදීත් එදිනෙදා සියලු කටයුතු වලදීත් Nirodhe දැක්මට උත්සාහවන ලෙසයි. ඒ අනුව නිරන්තරයෙන්ම හැම දෙයකම Nirodhe දැකීමට මම සිත පුහුණු කරමි. ඇතිවන හැම දෙයකම නිරුද්ධ වීම මම අත්විඳිමි. හුස්ම ගැනීම හෙලීමේ පවා ඔසවන තබන හැම පියවරකම ඇතිවීම නැතිවීම මම දකිමි. සුත්තමයේ වශයෙන් නොව ප්‍රායෝගිකව එය සිතට අවබෝධ කර මගේ වෑයමයි. මෙම සටහනේ දින 10ක කාලයේ දැඩි අදිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතුව මම සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. මගේ උත්සාහය සතුටු විය හැකි මට්ටමක ඇතැයි මම සිතමි. සක්මනේදී සිත පිට නොයා Nirodhe දකිමින්ම බොහෝ වේලාවක් සිටීමට හැකි වීමත් පාරයන්කේදී බොහෝ ඉක්මනින් සිත සතිමත් කර ගැනීමත් දැන් මට හැකිය. එමෙම්ම අද දින පරයන්කේදී මම කිසිදු අරමුණකින් තොර සමාධිමත් තත්ත්වයේ සිටියේදී දෙනෙත් ඉදිරිපිට මෙහිදුම් මෙන් සුදු පැහැ අවකාශයක් වූ අතර එතරම් දීප්තිමත් නොවූ සඳවැනි රවුම් ආලෝකයක් විය. මදා කේ දෙස බලා සිටියද පෙර දිනක ඔබ වහන්සේ දුන් උපදෙස් සිහිපත් වී ඒ නොසලකා හරිමින් මගේ සිත ආනාපානයටත් අනතුරුව ධාතු මනසිකාරයටත් යොමු කළෙමි. ස්වාමින් වහන්සේ මෙම භාවනා අවස්ථාවලදී නොඑක් සිතුවිලි සිතට ආවත් ඒවා දිස බලන විට ඉවත් වී යයි. කිසිම සිතුවිල්ලක් ප්‍රපංච කරමින් දුර දිග නොගෙන යමි. එහෙත් සමාජමය ජීවිතයේදී සිතුවිලි පැමිණ ප්‍රපංච වේ. ඒවාද අඩු කර ගැනීමට උත්සාහ කරමි. අරමුණෙන් තොර සතිමත් සිතින් සිටින අවස්ථාවේදී බොහෝ වෙලා පර්යන්කේ සිටින විට දෙපා වල වේදනා සහ හිරිවැටීම් ඇතිවේ. සමහර වේදනා ධාතු මනස්කාරයේ යෙදෙන විට දියවන හිම කුට්ටියක් මෙන් දිය වී යන අතර සමහර වේදනා වඩ වඩාත් වේදනාකාරී වේ. එවිට ඉරියව් මාරු කර ඒ දෙස බලා සිටිමි. ඒ වාද හිම ගොඩවල් මෙන් කෙමෙන් දිය වී යයි. එවිට එහිද Nirodhaය දකිමි. මගේ භාවනාවේ වැඩි දියුණුව සඳහා ඔබ වහන්සේගේ අගනා උපදෙස් අයද සිටිමි. දැන් ටිකක් ඒ කියන්නේ කරලා තිනවා හොඳයි. මේ වීරය දැන් පොඩ්ඩක් අඩු කළා දැන් වෙන්න ඉඩ හැරියානම් වඩා හොඳයි. අපි දැන් ටිකක් අර උත්සාහයෙන් කරනවා, වීරයෙන් කරනවා, ටික අදිෂ්ඨානයෙන් කරනවා. ඒ හුඟක් වෙලාවට මුල් යුගයේ ටික ටික ටික විපස්සනා වැඩෙන්න වැඩෙන්න ඔය හරියට එන්න එන්න පොඩ්ඩක් අන්න විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, හොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවිතේ. ඔය විදිහට බුදුහාඳුරෝ උපදෙස් දෙනවා මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න කියලා. පොඩ්ඩක් අර අපි තිබුණ ආකල්පයේ යම් පුංචි වෙනසක් කරන එක වටිනවා. දැන් පොඩ්ඩක් අර හිත එකඟ වෙලා තියෙනවා. හිත අරමුණකින් තොර සතියක් අත්දකිනවා. ඒ ඒ ස්වභාවය නිසා පොඩ්ඩක් හිතට හිතට නිකන් නිදහසක් අපි දෙනවා. හිත ඉස්සලා තරම් ඕන්ට වඩා හිර කළා තද කළා තියන්නේ නැහැ. අපි නිකන් කායික වශයෙන් මානසික වශයෙන් යම්කිසි නිදහසක් භුක්ති විඳින්න පටන් ගන්නවා. භවනා කරද්දී වුණත් හුඟක් වීරයෙන් යනව වෙනුවට වෙන්නේ ඉඩ හරින ගතියකට එළඹෙන්න. ඒ කියන්නේ හිත පොඩ්ඩක් පිට ආවි ප්‍රශ්නයක් නැහැ. හිත පිට යනවා. ඒ දිහා පොඩ්ඩක් බලනවා. ආයෙත් ඔන්න ආයෙ අරමුණකින් තොර ස්වභාවයට එනවා. ඔන්න වගේ පොඩ්ඩක් පොඩ්ඩක් අර අපේ ආකල්පමේ වෙනසක් දැන් ඇති වෙන එක වටිනවා මේ භවනා කරද්දී උනත් දැන් වීරය පාදක කරගෙන යනව වෙනුවට සතියයි ප්‍රඥාවයි පාදක කරගෙන තමයි දැන් යන්න තියෙන්නේ. මම හිතනවා ඒ ටික පොඩ්ඩක් සකස් වුණා නම් මේ කළා තියෙනවා නම් හොඳයි. ම්ම් නිරෝධයක් දැක දැක ඉඳද්දි, ඒ කියන්නේ අරමුණක නැතිවීම දැක දැක ඉඳද්දි හිත සමනය වීමකට යනවා නම් මම හිතන්නේ මෙතන ලියලා තියෙන සතිමත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ සමනය වීමකට යනවා නම් ඒ සමනය වීම තුළ මම හිතන මේකෙත් ලියලා තියෙනවා පැයක් විතර ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී. එතෙන්දී අර වේදනාව එන කම්ම ඉඳලා තේරුමක් නැහැ. ඒ අපි තේරුම් ගන්න තියෙන්නේ අපි හිතමු පරයන්කට යන්න කලින් හිතේ යම්කිසි ආතති ගතියක්, යම්කිසි හිර වෙච්ච ගතියක්, තද වෙච්ච ගතියක් තිබුණා නම් පරයන්කෙන් මිදෙනකොට ඒ සියල්ල හෝ යම් පමණකට හෝ සමනය වෙලා තියෙනවා නම් අන්න මේ මේ හරියට සාර්ථකයි. එහෙම නැතුව අපි හුඟක් මේක දැඩිව කරන්න ගිහිල්ලා හිත ආතතිගත වෙලා නම් ඒ කියන්නේ අපි ගිහිල්ලා වැඩි. අපි ඕන්ට වඩා වීරිය යොදලා මේ මේකේ සමබරතාවය පවත්වගෙන නැහැ. නිසා මෙතෙන්දී අපිට යන්න අමාරුයි හරියටම මම පැයක්ම ඉන්නවය කියලා අදිෂ්ඨාන පූර්වකව ඉස්සල ඉස්සල කරනවා වගේ කරන්න බෑ. දැන් අපි තේරුම් ගන්න කොයි කොයි වෙලාවෙද මේ භාවනාවේ ඉඳගෙන ඉන්න කොටස අවසන් වෙන්නේ. යම් යම් නිරූපණය වීම තියෙනවා. ඒ කියන්නේ යම් යම් ලක්ෂණ හරහා අපිට තේරුම් ගන්න පුළුවන් ඔන්න භාවනාවට මම වාඩි වුණා හිත පොඩ්ඩක් පිට ගියා ඊට පස්සේ මම ඒක තේරුම් ගත්තා ඒ සිතුවිලි වලත් ඇතිවීම නැතිවීම දැක්කා දැන් මේකේ අරමුණු වල ඇතිවීම නැතිවීම දකිනවා වගේම නැති වෙලා යන හැටි දකිනවා වගේම සිතුවිලි වලත් දකින්නයි තියෙන්නේ. ආයි වේදනාය එහෙම නැත්තම් ධාතු ලක්ෂණය කියලා වෙනසක් නැහැ. සිතුවිලි වල තියෙන්නේ toy ස්වභාවයමයි. ඒකත් දිහා බලනකොට ඒකත් නැතිලා යනවා. සිතුවිල්ලක් එනවා ඒකත් නැතිලා යනවා. ඒකත් බලනවා ඒකත් නැතිලා යනවා. ඉතින් ඒක දිහා බලන බලමින් ඉන්නකොටත් අන්න ආයෙත් හිත අරමුණු නැති ස්වභාවයට එනවා. ආවට පස්සේ බොහොම විවේකීව ඉන්නවා. කියන්නේ අපි මෙතන හිත හුඟා බර කරගෙන හිර කරගෙන ඉන්න ගියොත් ඒ විවේක ගතිය මේ කියන්නේ මේ නිකන් paludu වීමක් වගේ වෙනවා. ඒ වෙනුවට අපිට තියෙන්නේ බොහොම දැන් හිත විවේක වුණා. අපි බොහොම සංසුන් වෙලා බොහොම ශාන්ත මනසකින් අපි එතන ඉඳීමක් පමණයි කරන්න තියෙන්නේ. අපි එතන උත්සාහයක් දැරීමක්, වීර කිරීමක්, මොකක් හරි කටයුත්තක් කිරීමක් මොකක්වත් නැහැ. බොහොම සංසුන්ව නිකන් ඉඳීම පමණයි තියෙන්නේ. වචනේ පරිසමාප්තාර්ථයෙන් නිකන් ඉඳීමක් පමණයි මේ තියෙන්නේ. එතන එහෙම ඉන්නකොට තමයි අන්න හිත තව තව තව නිකන් තැම්පත් වීමක්, තව තව ශාන්ත වීමක්, තව තව තමන් වෙතටම පැමිණීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් වීර සමබර කරගන්න. එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨහන හුස්ම රැල්ලේ Nirodhaය බලන්න. සක්මන් භාවනාව. ස්පර්ශයේ සිත පිහිටුවමින් ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් පා කෙරෙහි විමසිලිමත් සක්මන ආරම්භ වෙමි. පාදෙන් පාදය මාරුවන විට ක්‍රියාවලි රාශියක නිරෝධයේ සිදුවන අයුරු බලා සිටීමි. වඩා සැලකිලිමත්ව මේ සිදු කරන විට ඇඟේ සමබර බව නැති වී යන බව දැනුනි. පසුව ඇවිදිනවා යන්න පමණක් සිත තබා සක්මන් කළෙමි. හටගත් තැනම නිරෝධයේ සිදුවන අයුරු මෙනෙහි කළෙමි. පරයන්ක භාවනාව පර්යංකේ හොඳින් පට්ටල් වී මම දැන් මෙතන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. ආසනයේට ස්පර්ශ වූ ප්‍රදේශයේ පැවති තෙරපීම තද බව රස්ණය ධාතුවල ක්‍රියාකාරීත්වය නිසා බෙහෙවින් දැනෙන්නට විය. දෙයත් ස්පර්ශය වන තැනද මා සුළු වේලාවක් මෙනෙහි කර හුස්ම රැල්ලේ Nirodha බැලීමට පෙළඹිනි. ටික වේලාවක් යන විට මගේ සිරුර ප්‍රාණය නිරුද්ධ වී ගිය එකක්සේ මිනිහවන්නට විය. වතාවන් කීපයක්ම අවසානයේ දක්වාම විවිධ අවස්ථාවන්ට භාජනය වූ මෙම සිරුර නැති වී ගියේය. අවසාන අවස්ථාවේදී මට දැනුනේ අස්ති පද්ධතියක් නැති මල සිරුරක නිරෝධයක් වූවාසේය. රාත්‍රී 7-9 දක්වා දින දෙකක පර්යංක භාවනාව සිදු කරමින් සිටින විට සෙමින් සෙමින් අඳුරු ප්‍රදේශයකට යොමු වන බව දැනිනි. සෑම දෙයකම Nirodhe බැලීමට පෙළඹී ඇති මා මෙම අඳුරු භවයේ Nirodheද බලමින් සිටියද පැය කමාරක් පමණ කාලයේ නික්මවා ගොසින් හෝ නිරෝධයක් දැකීමට බැරි විය. මා තුළ පවතින කෙලෙස් රාශිය තමා මේ කියා සිතමින් දින දෙකේදීම පර්යංකේ නිමා කළෙමි. අද දින උදේ පර්යංකයට වාඩි වී එය සුළු වේලාවක් මෙනෙහි කර හුස්ම රැල්ල නිරීක්ෂණයට පෙළඹුනිමි. නාසිකාග්‍රේට හුස්ම ඇතුළු වන තැන සිටම හුස්ම රැල්ලේ Nirodhaය අනිත්‍ය හටගන්නා අයුරු දැනිනි. ප්‍රාශ්වාසයේද එසේමය. අපට නොදෙනුණත් සෑම ක්‍රියාකාරීත්වයකම தත්තේ මෙසේ සිදුවන ඇතැයිද සිතුනෙමි. වරින් වර කයේ තැන් තැන්වල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් ප්‍රකට විය. නලයකින් ජලය ගලා යන්නක් මෙන් රුධිරය ගලා යන බව දැනුනි. වෙල්ලාසන්නේ රළ පෙන පිඩු නංවමින් බිඳි බිඳී යන අයරු මගේ හිස සිට පාදාන්තය දක්වාම දැනුණාක් මෙන් හැඟිනි. නොපෙනෙන ක්‍රියාවලි රාශියක් මේ කය තුල සිදුවනු පෙනේ. භාවනාව සිදුවී ඇති ආකාරයේ වැරදි ඇති තැන් පෙන්වා මට අවශ්‍ය උපදෙස් ලබා දෙනසේක්වා. හ්ම්. ඕගෙන ඇත්තටම ඔය පැත්තෙන් කීප දෙනෙක්ම ඔය පැත්ත ගැන විස්තර කරලා තියෙන නිසා ඕගෙන හොඳ විස්තරයක් එනවා ඔය මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ කියන්නේ යම් යම් ප්‍රායෝගිකව යම් යෝගාවචරේ කොහොමද මේ ශුන්්‍යත ස්වභාවය නැත්නම් අනිමිත් ස්වභාවයට හිත නංවන්නේ කියලා බුදුහාඳුර කියනවා ආධ්‍යාත්මික වශයෙන් තියෙන අරමුණක් ගන්නවා ඇතැම් වෙලාවක ඉතින් ඒ හරහා හිත අර වගේ අරමුණු වලින් තොර නිමිති වලින් තොර තත්ත්වයටපත් කර ගැනීම සඳහා ඔන්න උත්සාහත් වෙනවා මොකද ඒ අරමුණේ Nirodhayak දකිමින් නැති වී යාමක් දකිමින් එයා ඉන්නවා අර தත්ත්වය හිතට කියන්නේ අරමුණු වලින් තොර තත්ත්වයට දැන් හිතපත් වේවි කියලා හැඟීමකින් ඔන්න ඉන්නකොට සමාලාවට සාර්ථක වෙනවා සමාහාරට සාර්ථක වෙන්නේ නැහැ බුදුහාඳුරේ හරි ලස්සනට ප්‍රායෝගිකව විස්තර කරනවා. ඊළඟට අපි හිතමු ඊළඟට බුදුහාඳුර කියන ඔන්න බාහිර අරමුණක් ගන්නවා. බාහිර අරමුණක් අපි හිතමු දැන් සද්ද මොනා හරි ඇහෙනවා. ඒ සද්දෙත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. සද්දෙත් ඇතිලා නැතිලා යනවා. ආයේ සද්දයක් ඇහෙනවා නැතිලා නැතිලා යනවා. ඉතින් මේ දිහා බල බලා ඉන්නකොට අනේ ඒ හරහාත් හිත නැවතත් අර අරමුණු නොගන්නා තත්වයකට ඔන්න එනවා. ඉතින් මේ අරමුණු නොගන්නා තත්වයට හිත පැමිණීම ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා. ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. මේ විදිහට හරි ප්‍රායෝගික විදිහට බුදුහාඳුර විස්තර කරනවා. කොහොමද මේ தත්ත්වය දියුණු කරන්නේ? කියන්නේ අපි මේකට උත්සාහත් විය යුතුයි. මොකද අපි අ අරමුණු නිරීක්ෂණය කරන්නේ ඒවැය තියෙන ওই ත්‍රිලක්ෂණේ වටහා ගන්න. ත්‍රිලක්ෂණේ වැටහෙන්න වැටහෙන්න අරමුණු නිකම් බොඳ වෙලා අරමුණ ඈත් වෙලා ඒවට ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයකට හිතපත් වෙනවා. නිමිති ගන්න බැරි තත්යකට හිතපත් වෙනවා. හොඳට මේ ත්‍රිලක්ෂණයේ විශේෂයෙන්ම අනිත්‍ය ස්වභාවය වැටහෙන්න වැටහෙන්න. මේ අරමුණු નિરાයාසයෙන්ම වෙනස් වෙනවා කියලා තේරෙන්න තේරෙන්න ඒක නිමිති ගන්න නැතුව හිත අනිමිත්ත පැත්තකට යොමු වෙන්න පටන් ගන්නවා. ඊටසේ ඒ යොමු වුණාට පස්සේ දැන් ආයිත් මේකේ Nirodhayak දකින්න අපි උත්සාහත් වෙලා වැඩක් නැහැ. මෙතන අරමුණක් නැහැ Nirodhayak දකින්න. කලින් අරමුණුත් සහිත අවස්ථාවේ තමයි අපි Nirodhayak දැකීම සඳහා උත්සාහත් වෙන්නේ. අන්ට ඒ තිබිච්ච අරමුණු ටික හිත විසින්ම අයින් කළා දාලා අරමුණු වලින් තොර සතයකට හිතපත් වුනහම ඇස තියෙන හුදු පැවැත්මක් නැත්නම් හුදු ඉඳීමක් පමණයි. ඒ අවස්ථාවේ නිකන් නිස්කලංකව ඉන්න පමණයි තියෙන්නේ. එතන ඒ හැදෙන අනිමිත්ත සමාධියක් අපි සාමාන්‍යයෙන් ඒ ටිකක් පුරුදු කරන්න වටිනවා. මේ කියන්නේ විපස්සනාවකට ටික ටික ඔය හරියේ එනකොට ඔය හිතපත් වෙන ඒ අනිමිත්ත ස්වභාවය නැත්තම් ඒ සමාධි ස්වභාවය හිතේ පුරුදු කරගන්න වෙනවා. මොකද හිත ඕකට ඒ තරම්ම මුලදී ඇලුම් කරන්නේ මුල හරිම ඒකාකාරී බවක් හරිම කිසිම දෙයක් නැති ගතියක් නිකන් අර ඇල්ලතර බොන වගේ ගතියක් කිසිම රසයක් නැති ගතියක් තමයි ඇතැම් වෙලාවට කෙනෙකුට වැටහෙන්නේ. ඒ නිසා ඔය හරියෙදි නැවත නැවත උත්සාහත් හරහා නැවත නැවත එතන හිත තැබීම හරහාම තමයි හිත මේකේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවායි කියලා හඳුනගන්නේ. මොකද අපි මෙතෙක් ඉඳලා තියෙන්නේ අරමුණු සහිත ස්වභාවයක. අපි හිතම් නිරන්තරයෙන්ම රූප බලමින් යනවා නැත්නම් සද්ධාහමින් යනවා. ගඳ සුවඳ නිරීක්ෂණය කරමින් ඉන්නවා නැත්නම් රස බලමින් ඉන්නවා. එහෙම නැත්නම් ස්පර්ශයක් විඳිනවා. එහෙම මේ එකක්වත් නැත්නම් මොනවා හරි අරමුණක් මානසිකව අරගෙන ඒක තුල පැටලලා ඉන්නේ. දැන් මේ ඔක්කොම ටික ටික ටික අයින් වෙලා අයින් වෙලා හිතට නිකන් අරමුදු නැති ස්වභාවයක් ආවහම තමයි තියාට තේරෙන්නේ මේක හරීම ඒකාකාරී. මොකද්ද මේ தත්ත්වය කියලා හුඟක් වෙලාට මේ தත්ත්වය ගිලිහිලා යනවා අපෙන්. කියන්නේ මේ தත්ත්වය අපිට මේ ආධුනික මට්ටමේදී උනත් කෙනෙකුට එන්න පුළුවන්. නමුත් එයාට ඒක හරීම ඒකාකාරී. මේක කිසි වටිනකමක් නැහැ කියලා තමයි තේරෙන්නේ. නමුත් අර හොඳට මේ භවනාවක් විපස්සනාවක් වැඩෙනකොට තමයි හොඳට ත්‍රිලක්ෂණය එහෙම වැටහිලා ටික ටික ටික මේක ක්‍රමානුකූලව එනකොට අන්න ඒ හිත තේරුම් අරගෙන පොඩි වෙලාවක් මේ தත්ත්වයේ ඉන්නවා. ඒතර අපිට තියෙන මේ தත්ත්වයේ ඉඳීමක් පුහුණු කරන්නයි තියෙන්නේ. ඔන්න ඊළඟ පරයන්කෙදී නැත්නම් ඊළඟ අවස්ථාවේදී ඔන්න අපි තුන් ධාතු මනසිකාරයක් කරහා ගිහිලා ඒ தත්ත්වයට හිතපත් වෙනවා. අපේ தත්ත්වයේ හිත පොඩ්ඩක් පවත්වනවා. ආයෙත් ඔන්න ඊළඟ අවස්ථාවේදීත් ඔන්න ධාතු මනසිකාරයක් ගිහි හරහා ගිහිල්ලා ඊළඟ தත්ත්වයේ ඒ தත්ත්වයෙන් පවත්වන ඔන්න තව ටිකක් වෙලාවක් ඉන්නවා. ඉතින් මේ විදිහට හිත පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක පුරුදු කිරීම හරහා තමයි ටික ටික ටික මෙන්න මේ බඳු தත්ත්වයකුත් තියෙනවා කියලා හිතම හඳුන ගන්න ඕනේ. මේ හිතම හඳුනා ගන්නකන් ඉතින් අපි මේක පුරුදු කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් කරලා තියෙන විදිහත් හොඳයි. ඉතින් බලන්න තව කොහොමද මේක පුහුණු වෙන්නේ? තව කොහොමද මේක බහුලීකృత කරන්නේ? කොහොමද මේ එක එක අරමුණු හරහා අපිටම වේදනාවක් දැනෙනකොට වේදනාව හරහා ගියත් ඔතෙන් තමයි එන්නේ. ඊළඟට අපිටම ධාතු ලක්ෂණයක් ඒ වෙලාවේදී වැටුණා කියලා ඒක ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය දැක දැක ඉඳද්දිත් හිත එන්නේ ඔතෙන් තමයි. ඊළඟට හිත දිහා බලන් ඉඳද්දි මොන මොන හරි සිතුවිලි ටිකක් ආවා. ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය දැක දැක ඉන්නව නැත්නම් නැති වෙන ස්වභාවය දැක දැක ඉන්නව ඒත් හිත එන්නේ ඔතෙන් තමයි. ඉතින් අර ඒ කොයි පැත්තෙන් ගියත් මෙතෙන්ටම ළඟා වෙනවා. ඉතින් මේ අනිශ්චිත తত্ত্বය නැත්නම් මේ නිරුද්ධ වෙච්ච ස්වභාවය අරමුණ ඇසුරු නොකරන ස්වභාවය බුදුහාඳුර කියනවා පාවිච්චි කරන්න මේ தත්ත්වය පුරුදු කරන්න. මේ தත්ත්වය පුරුදු කිරීම හරහා තමයි ඊළඟට අපිට තව අපේ හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් දෙකට කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි හාමුදුරනේ. මම පෙරේදා චිත්තානුපස්සනාව පිළිබඳව සිත පිළිබඳව කරුණ ඉදිරිපත් කරා හරි මතකයි. මතකයි. ඒකට අර පරියංක භාවනාවදී අර ශරීරයේ කෑලි ටිකක් විතරක් දිරුලා නැති වෙලා ගියා කියලා. ඒ ටික ඊට පස්සේ වහන්සේගෙන් ලැබුණු මේ උපදෙස් තමයි මේ අර හිතේ හිස් බව වැඩි කරගන්න කියන එක. ඒතකොට හිතේ හිස් බව වැඩි කරගැනීමේදී සක්මනේදිත් මම පාදවලට નિરાයාසයෙන් යන්නට ඉඩ දීලා ඉඩ දීලා හිත දෙසත් බැලුවා. හරි. එතකොට හිතේ හිස් බව ගොඩක් පුළුවන් ඒ ඒ தත්ත්වයට ආවා. ඒකට පාරයන්කෙට ගියාට පස්සේ අනිකුත් වැඩවලදීත් ඒ தත්ත්වේ බැලුවා මං හිතට මොකද වෙන්නේ කියලා. හිතේ හිස් බව අත්දකින්න උත්සාහ කරා. ඒකට පාරයන්කෙට ගියාට පස්සේ පාරයන්කෙදී හිතේ හිස් බව ගොඩාක් ඇති වෙනවා. ඇති වුණා ගොඩාක් අර නිකන් හිතේ හිස් බව වැඩියෙන් ඇති වෙලා වගේ ලොකු වේදිකාවක් වගේ ඉඩ ප්‍රමාණයක් වගේ නිකන් හිස් බවේ يعني නළුව නිලියෝ නෑ දැන් නළු නිළිය අයින් වෙලා වේදිකාව හිස් වෙලා. දැන් එතකොට හිස් වෙලා ඉන්නවා. දැන් මම පැත්තක ඉඳගෙන ඉන්නවා. මුකුත් නැති බලයි. මුකුත් නැතුව පැත්තක ඉඳගෙන ඉන්නකොට දැන් රංගනයේ සඳහා එනවා කට්ටිය. මොනවද වෙන්නේ? <laughs> නළු නිළිය එනවා දකින්නවා. හරි හරි. ඔව් ඇවිල්ලා රඟපාලා යනවා. හරි. දැන් කොහොමද දැන් හොඳ නරක කියලා තීරණයක් නැහැ. යම් යම් මේ රංගපෑම් කරලා යනවා මම පැත්තකින් දැන් බලා ඉන්නවා හැබැයි අර ඉස්සර වගේ ඉස්සරලා දැන් සිටිවිලි එනකොට මාවත් ඇදගෙන ඇමක් කරගෙන මං ඇදගෙන යන තත්ත්වේ දැන් සිටිවිලි වලදී ඇදගෙන යන තත්ත්වේ නෑ ඒ රංගනේ කරලා ඉවරලා මේගොල්ලෝ යනවා එයාට යනවා යන්න හරි ඊට පස්සේ මම එහෙම ඉන්නවා මේ ඊළඟට ටික වේලාවකින් එනවා හුඟක් වෙලා නැතුව තිබිලා එනවා මේ ඒ වෙලාවම ගිය ගමම්මත් එනවා මම බලනවා මොකද මේ වෙන්නේ කියලා බලාගෙන මම පැත්තකට වෙලා බලා ඉන්නවා. හරි. එතකොට මේ දැන් සමහරට මේ දෙවිවරු වෙන්නත් පුළුවන්. යක්කු වෙන්නත් පුළුවන්. ඒ හොඳ කියන්නේ හොඳ නරක කියන අදහස් වෙන මේ ඉස්සරදී මේක හොඳයි මේව නරකයි දුක හිතෙනවා අරමවා ඇලීම් ගැටීම් ඇති වෙන ඒවා මොනවාවත් මම මේ උපේක්ෂාවෙන් ඉන්නේ. උපේක්ෂාවෙන් මම පැත්තක. හරි. මම පැත්තක ඉන්නවා ඒව ඇවිල්ලා යනවා මම ඇදගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ මම රැවටෙන්නේ නැහැ ඉස්සර රැවටුණා වගේ රැවටෙන්නේ නැතුව මං ඉන්නවා එයා යනවා යන්න හොඳයි මේ ඊට එතකොට මේ දැන් අපේ සෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ලස්සන වචනයක් කියලා තිබුණා සිතුව වලට එන්න දෙන්න හැබැයි තේ දෙන්න යන්න එපා අපි තේ දෙන්නොත් තමයි මේගොල්ලෝ ඉන්නේ වැඩි වෙලාව තේ දෙන්න නැතුව හිටියාම මේගොල්ලෝ ඉක්මනට යනවා ඒ කට්ටිය බාර ගන්නෑ මම. <laughs> අන්න හරි. බාර ගන්න සංග්‍රහ කරන්න යන්නේ නැතුව සංග්‍රහ කරන්න යන්න නැතුව හිටියා නම් හරි. ඒත් ඉන්නකොට බහලා යනවා නැවත ඒ කට්ටියම සමහරට එන්නේ නැතුව වෙනවා පුළුවන්. තව මෙතෙන්දි එනවා ආය අපිට කියන්න බෑ මේ. ඊළඟට එන්නේ මේක ඊළඟට එන්නේ අහවලදී කියලා මට තීරණ ගන්නත් බෑ මම මේ බලා ඉන්නවා කවුරු වෙයිද දන්නේ <laughs> නැහැ. හරි. ඇවිල්ලා යනකම් මාත් පැත්තට බලා ඉන්නවා ඉස්සරහට. ඊළඟ මොහොතේ කවුරු එනවද කියලා දන්නේ හොඳයි. මේ මොකද එතකොටම තේරෙනවා ඉතින් අපිට අයිති නැති ගතියක් තේරෙනවා ඇවිල්ලා යන බව. ඇවිල්ලා යනකොට එතන අනිත්‍ය බව. ඒක තියාගත්ත ඒවා ඒ හොඳ හරි නරක හරි ඒ ඇලීම් ගැටීම් නේ එතන දෙකම ඉන්නේ. ඒ දෙකම Taman ළඟ තියාගත්තොත් තමයි දුක ඇති වෙන්නේ කියන එක එතකොට තේරෙනවා එතකොට. හොඳයි. ඔව්. මේ තත්ත්වයක් තමයි බලන්න ඕක දිගට කිරීම හරහා තමයි ඒ අපේ කියන්නේ දැන් ඔහොම ඔහොම ඉන්න ඉන්න ඉන්න හිතේ පැහැදිලි බව වර්ධනය වෙනවා. ඔව්. ආලෝකය සහිතව දැන් වේදිකාවේ හොඳට ආලෝකය තියෙනවා. වගේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ ආලෝකය අරමුණු කරොත් ආලෝකයට බැහැ ගන්න පුළුවන්. ඒක ඒ හින්දා ආලෝකය ගැන එච්චරම තැකීමක් කරන්න යන්නත් අවශ්‍ය නැහැ. අපිට තියෙන හිත බොහොම විවේකීව තබා ගැනීම පමණයි. ඒ කියන්නේ හිත විවේකීව, නිස්කලංකව, ආතතියකින් තොරව ඉන්න ඉන්න ওই தත්ත්වෙදී බුදුහාඳුර කියනවා සනිමිත්තා භික්ඛවේ uppajjati papaka kusala dhamma no animitta. නැත්නම් සනාරම්මනා භික්ඛවේ uppajjati papaka kusala dhamma no anarammana. සනිමිත්ත වර්ගයේදී බුදුහාඳුර කියනවා දැන් මේ යම් තාක් පාපක කුසල ධර්මයන් තියෙනවා නම් ඒවා පහළ වෙන්නේ අරමුණක් සහිතව. පහළ වෙන්නේ එක්ක නිමිත්තක් සහිතව. දැන් ඔය தත්ත්වෙදී ඒ අරමුණු අපි ආවට ඒව ගැන ඇසුරු කරන්නේ නැහැ. ඒකට එහෙම යන්න අතරිනවා. නිමිති ආවට ඒව ගන්නෑ. අපි ඒව ඇසුරු කරන්නේ නැහැ. ඒතර අනිමිත්ත ස්වභාවයක ඉන්න ඉන්න හිතේ අකුසලයක් ඇත්තෙම නැහැ. හිතේ කුසල අකුසල දෙකම නැහැ. හිතේ තියෙනවා එයාටම ආවෙනික නිදහසක. එයාටම දැන් කියන්නේ අපි හිතමු මුලදී තමයි අපි ඊයේත් කතා වුණා වගේ මුලදී තමයි අපිට මේ සතිය දිනු කරන්න වෙන්නේ අරමුණක් සහිතව. හැබැයි දැන් ඔන්න සතියක් පටන් ගන්නවා අරමුණු රහිතව. ඉතින් මෙතෙන්දී අපි හිතුවොත් සතිය දියුණු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම නැත්නම් සතියේ පැවැත්මට අනිවාර්යයෙන්ම අරමුණක් අවශ්‍යයි කියලා හිතුවොත් ඒක මුල් කාලෙදී ඇත්ත තමයි. හැබැයි මේ කාලෙදී ඇත්ත නෙමෙයි. දැන් මට වාඩි වෙලා වුණත් අරමුණකට ගන්න ඕනේ නැහැ. දැන් අන්නේව තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපි ආයාස කළා තමයි මේ අරමුණු රහිත තත්ත්වයට ආවේ. දැන් බලන්න ඕනේ අනායාසයෙන් මට පුළුවන් ද ওই தත්ත්වේ පවත්වන්න. දැන් ඉස්සෙල්ලා හිර කරගෙන බර කරගෙන මේ තමයි හිත බලෙන් තියන් හිටියේ தත්ත්වේ. දැන් බලන්න මම නියන් අත් දෙක අතහැරලා මොකක්වත් නැහැ හිතටම කියනවා කැමති කාලයක් ඉන්න කියලා. අන්න එහෙම අනායාසයෙන් ඉන්නකොට තමයි අනේ හිත යන්න පටන් ගන්න. මොකද අපි හිර කරගෙන නැහැනේ ආව. එතකොට අන්න එයා එයාට ආවේනිකව තියෙන ආශ්‍රව ධර්මයන් නිසා, අනුසය ධර්මයන් නිසා අන්න ආයෙත් මොකක් හරි ගිහිලා උපාදාන කරනවා. අපි දුන්න ආයෙ ගිහිලා දරුවෙක් මතක් වෙනවා. නැත්තම් ඔන්න අකමැති කෙනෙක්ව මතක් වෙනවා. මොනවන් හරි ගිහින් ආයෙත් ඒ උපාදාන වුණාම අන්න අපි එතන තේරුම් ගත්තා. ඔන්න සතියෙන් ඇත්තටම පෙන්ලා දෙනවා. සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න නැවතත් ගිහිලා අරමුණු කර පැටලුණා. ආයෙත් ගිහිලා උපාදාන කරා. ඔන්න ඇලුණා. කියලා අන්න සතියෙන් පෙන්ලා දෙනවා. සතියෙන් පෙන්ලා දුන්නාට පස්සේ අපිට ප්‍රඥාවෙන් කරන්න තියෙන්නේ ආයෙත් එතනින් හිත නිදහස් කරගන්න. ඉතින් ඔක හරිය ලස්සනට බුදුහාමුදුර විස්තර කරනවා. කියන්නේ ඉතින් ධර්මයේ පොඩ්ඩක් මතුවෙන්නත් එක්ක ඉතින් වචනයක් කියනවා නම් සුත්ත නිපාතේ එහෙම ලස්සන ගාතාවක් තියෙනවා. බුදුහාමුදුර කියනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණ. සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතේ පිතියරේ. මේ යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණම් යම්තා කෙලෙස් සැඩ පහරවල් මේ ලෝකේ තියෙනවා නම් අන්න ඒකට සතිය තමයි නිවාරණය වෙන්නේ. ඒකට සතිය තමයි නිකන් වේලක් බැඳා වගේ නතර කරන්නේ. සෝතානං සංවරම් බ්‍රෝමි. අන්නේ කෙලස් හැඩ බහරවල් සංවර කරන්නේ සතියෙන්. පඤ්ඤායේතේ පිතියරේ. ප්‍රඥාවෙන් තමයි ඒවා වියලවා හරින්නේ. කපා හරින්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා මේ සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන තමයි දැන් විපස්සනාව ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි මේවා තේරුම් ගනිමින් හොඳට සතියෙන් දැන් මෙන්න මේ වෙලාවේදී මෙන්න මේක අරමුණක් ඇල්ලුවා කියලා පෙන්නනවා. ඉතින් අපි දන්න විපස්සනා උපක්‍රමයක් පාවිච්චි කළා. හිත ඒ ඒ ඇල්ලිච්ච ස්වභාවයෙන් නැවතත් උපාදාන කරන්නේ නැතුව ආයතර අනිසිස ස්වභාවයට ගන්නවා. දැන් විවිධ ක්‍රම තියෙනවා ඒක විවිධ ක්‍රම තියෙනවා. අන්න ඒකයි. විවිධ ක්‍රම තියෙනවා. දැන් අර ඊයේ අපේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විවිධ ක්‍රම පෙන්ලා දීලා දෙනවා. ඊළඟට හතිපට්ඨාන සූත්‍රයේදී විවිධ ක්‍රම පෙන්ලා තියෙනවා. කොයි ක්‍රමේ පාවිච්චි කළත් වරදක් දැන් තුන මතක් වෙනකොට අපිට මුරුවන්වලසෑය වන්දනා කිරීමක් මතක් වෙන ඒ රංගනේ ගියත් ඊළඟට තරහකාරයක් මතක් වෙන එක ගියත් අපි එතෙන්ද ඒක උපාදානය කරගත්තොත් තමයි එතන කුසල කුසල සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. අන්න හරි. ඔව්. කියන්නේ අපිට ඇත්තනම් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ දැන් අපි හිතමු අපි තුමු ගිය භවයේදී අපි මොනවා මොනවා හරි කුසල කුසල් කළා තියෙනවා. ඊට ඒකට අනුරූපී අපිට මෙහෙදි විපාක හම්බ වෙනවා. අපි අර අපි තුමු ගිය භවයේදී දෙයක් කරද්දී අපි තුමු කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, මමෙක් වෙලා ඔන්න අපි කර්ම කරා. යනු කර්ම රැස් වුණා. ඔන්න දැන් ඒකට අනුරූපීව ඔන්න දැන් කර්ම විපාක දැන් සකස් වෙලා තියෙනවා. අපි කර්ම විපාකෙ විඳිනකොටත් කෙනෙක් වෙලා පුජ්‍යලෙක් වෙලා ඔන්න අපි කර්ම විපාක විඳින්න යන්නේ. අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා දැන් ඔන්න අපිට විපස්සනා හරහා ක්‍රමයක් හම්බ වෙනවා. මේ කර්මානුරූපව දේවල් ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. පුළුවන්ද මට මේකෙන් අලුතෙන් කර්ම හදන්න නැතුව ඉන්න? කර්ම රැස් කරන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා නම් තමයි ටික ටික ටික ටික අනේ පැත්තට තමයි යන්නේ. මම උදාහරණයක් කිව්වේ එහෙම තරහ කරෝනේ මට. ඔව්. හොඳයි හොඳයි හොඳයි. හොඳයි. ඉතින් මේ දිගට කරගෙන යන්න යන විදිහ හොඳයි. රන්සන් හොඳයි. හොඳයි. දරුවන් සම්මයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. මම ඊයේ කරන ඉදිරිපත් කරා. ඔව්. ඊයේ ඔබ වහන්සේ දුන්න කමටහන් අනුව මම පරියංකයේදී අර සිත එකඟ කරගත්තට පස්සේ අත් කෙරෙහි සිත යොමු කරන්න බැලුවා. හරි. කීප වරක් උත්සාහ කළ කොහොම හරි එතෙන් හිත යොමු කරගත්තා. සමහරක් වෙලාවදී අත් දෙක ටිකක් ස්පර්ශ කරලා ටික වේලාවක් ඉනවා පහු හිත යනවා. එහෙම එහෙම කොහොම හරි ටිකකින් සිත ගත්ත අත් දෙක කරෙහි එතෙන්දී ඉස්සල්ලාම තද ගතියක් දැනුණා. එතෙන්දී අර පටවි ධාතුව කියන එක හිතුණා මට ටික වේලාවකින් උණුසුමක් වායු ධාතුව තෙරපීම මත වෙන තේජෝ ධාතුව වෙන්නේ නැති කියලා හිතුවා. ටික වේලාවක් යනකොට සිසිලසක් දැනුණා. මම හිතුවා මේ අර තද උණුසුම් තෙරපීමත් එක්ක ඒක ප්‍රතික්‍රියාවක් වශයෙන් දහඩිය දාන්න ඇති. ඒක මේ තේජෝ ධාතු වෙන්නේ නැති කියලා ඒ වගේ ආපෝ චුට්ටක් අතෙන්දී අර හිතන පැත්ත තරග කරන පැත්ත පුළුවන් තරම් සමනය කරලා තියාගන්න. ඒ කියන්නේ අපි මේක මේක වෙන දේ ගැන අපි තුන් දැන් ඔන්න මට උණුසුමක් දැනෙනවා. ඇයි මේ උණුසුම දැනෙන්නේ? ආ මෙතන තේජෝ ධාතුව වෙන්න ඇති කියලා ඔන්න එහෙම හිතන්න ගත්තොත් වැරදි. Uh-huh. එහෙම නෑ. එහෙම නෙමෙයි මේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන වචනයත් අවශ්‍ය නෑ. Uh-huh. එච්චරටවත් අවශ්‍ය නෑ. දැනීම විතරයි. එච්චරයි. එච්චරයි. හිත තියෙන්නේ බොහොම නිහඬව. හිත uh-huh. කියවන්නේ නැහැ. හිත පොතේ දැනුම මතක් කරලා දෙන්නේ නැහැ. මේ තියෙන රස්නේ ගතියක් තියෙනවා. ඒ රස්නේ ගතියට මොකද්ද වෙන්නේ? කියලා ඉතින් ඒක තේරුම් ගැනීමක් පමණයි තියෙන්නේ. අතේ බර ගතියක් දැනුණා මුලදී ස්වාමීන් වහන්සේ ටික වේලාවකදී ඔය ඒ සිතුවිලි දිහා තියාගෙන මම ටික වෙලා බලාගෙන හිටියා. හරි. එතකොට ටිකක් අත් දෙක ලිහිල් වෙන ගතියක් දැනුණා. හරි. ඊට පස්සේ ලිහිල් වෙලා ගිහිල්ලා කොහොම හරි ටික වේලාවක් ඉන්න ඇති. එකපාරටම නිකන් අත් දෙක දැනීමක් නැති වුණා. එතන අත් දෙක නැහැ වගේ ගතියක්. ඊට පස්සේ මම ආපහු අත් දෙක පොඩ්ඩක් ඇඟිලි චලනය කරලා පොඩ්ඩක් තියෙනවනේ අත කියන එක දැනෙන්න කියලා ආපහු අර විදිහටම මෙනෙහි කරා. හරි. දෙවෙනි සැරේටත් අර වගේ වුණාට පස්සේ එතනින් ඉදිරියට යන්න මන් දන්නේ නැති නිසා මන් නැගිට්ටා ඒ භාවනාවේ අවසන් කරලා. ඒක ඒක විතරක්ම දැන් මේක බලබලා ඉන්නවා. මේක නොදැනී ගියාට පස්සේ ආයෙත් නිකන් කය දිහා සමස්තයක් වශයෙන් අවධානය යොමු කරලා බලන්න මේ වෙන මොනවාද අලුතෙන් තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට ඔය පිම්බීම හැකිනීම වගේ දේවල් තියෙනවා. අපේ කයේ කොහොමත් මේවා නිරන්තරයෙන් සිද්ධ වෙනවානේ. નિરાයාසයෙන් අපි හුස්ම ගන්නවා. ඒ හරහා මේ උදර පේශීන්ගේ චලනයක් සිද්ධ වෙනවා. එහිසම. අද මේ චලනයට හිත දෙබ්බොත් ඔන්න චලනය කියන්නේ වායෝ ධාතුවක්. දැන් ඒ පේශීන්ගේ මුලදී අපිට චලනය හරහා වායෝ ධාතුවක් ප්‍රකට වෙන්න පුළුවන්. අපි තුමු අග හරියට ගියාට පස්සේ නිකන් තද වෙලා නතර වෙනවා වගේ තියෙනවා. ආයෙත් නිකන් පටවි ධාතුවක් වගේ ප්‍රකට වෙන්න පුළුවන්. ඊළඟට ආපස්සට එනකොට නිකන් ලිහිල් වීමක් තියෙනවා. ඉතින් වගේ මේ ඒ ලක්ෂණ ටික හොඳින් මේකේ තේරුම් ගනිමින් යන එක තමයි තියෙන්නේ. ඒ නිසා අර අපි බලබල හිටිය ලක්ෂණය නැති වෙලා ගියාට පස්සේ බලන්න වෙන මොනවාද අලුතෙන් දැන් දැක ගන්න පුළුවන්. අර ඒ වගේ නිකම් පපු අර පිම්බීම වගේ දැනුණා මම ඒ උනාට එතෙන්ද ගියේ නෑ මට හිම අවබෝධයක් තිබුණ නැති නිසා. හරි. ඒක තමයි දැන් ඒ කියන්නේ දැන් මේ භාවනාවේදී ධාතු මනසිකාරයේදී මුළු කයම වළංගුයි. එක තැනක් කියලා නෑ. දැන් මුළු කයම වළංගුයි. මේ කයේ ඕනම තැනක හටගන්න සංවේදනාවක් අපි ටක් ගාලා හිත එතෙන්ට යොමු කළා ඒකේ මොකක්ද වෙන්නේ කියලා බැලුවා. ඉතින් ඒක අවසන් වුණා. ඊට පස්සේ ඔන්න වෙන තැනක තැනක් පටන් ගත්තා. අපි ටක් ගාලා අතන අතහැරුණා දැන් ආයෙ අලුත් තැනට ආවා. එතන මොකක්ද වෙන්නේ කියලා බැලුවා. ඉතින් දැන් හිතන්න අපිට කොයිතරම්නම් දැන් හිත අවශ්‍ය තැනට යොමු කරගෙන යොමු කිරීමේ හැකියාව වර්ධනය වෙලා තියෙන්න ඕනද? අන්න ඒවා තමයි සක්මණෙන් හැදෙන්නේ. දැන් අපි සක්මන් කරනකොට වම් පාදයට මුලින් අවධානය යොමු කරනවා. ඊට ආයි දකුණු පාදය. ආයි ඔන්න වම් පාද. දැන් මේ නිරන්තරයෙන්ම කය චලනය වෙනවා. ඒතර අපි මේ අභ්‍යාසයක යෙදෙනවා කොහොමද මේ අපිට ඕමනා ඕමනා තැනට දැන් හිස හිත යොමු කරන්නේ. හිත හසුරවන්නේ. ඒතර ඒ හැකියාව අපිට වර්ධනය වෙලා නම් එතකොට මේ කයේ ඕනම තැනක සංවේදනාවක් පටන් ගන්නවා. කයේ ඕනම තැනක ඔයගේ ධාතු ලක්ෂණයක් මතුවෙනකොට වේදනාවක් මතුවෙනකොට අපිට ටක් ගාලා බොහොම යහුසුලුව ඒක බලා ගන්න පුළුවන්. ඒක ඒ නිසා දැන් මුළු කයම වළංගුයි කියලා තේරුම් ගන්න. මේ කයේ එක තැනක් කියලා විශේෂ නැහැ. කොහේම හරි කයේ ධාතු ලක්ෂණයක් මතුවෙනවා නම් වේදනාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කායानुපසනාවේ වේදනානුපසනාවේ හරි ළඟ තියෙන්නේ. ඉතින් කොයි පැත්තෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ මතුවෙන මතුවෙන දේවල් හොඳින් දැක ගන්න. හොඳයි. හොඳයි. එහෙනම් අද වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදත් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අද දවස පුරාම මේ පිංතුන් තම තමන්ගේ භවනා කටයුතු වල නිරත වෙමින් උතුම් වූ සීලයක් ආරක්ෂා කරමින් කුසල කුසල මේ රාශියක් අත්පත් කරගත්තා, රැස් කරගත්තා. ඉතින් අපි මේ දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසන්න සත්තු පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.